කවුරුත් කියන්න මා කිව්වහම নমස්කාර වේවා බුදුරුවනට নমස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි සමදා බුදු හිමි සරණ යමි নমස් උපකාර වේවා දම්රුවනට නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට නමස්කාර වේවා සංගරුව සමදා මහා සංඝ සරණ යමි සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට නමස්කාර වේවා සමදාති සරණ සරණ යමි සමදාති සරණ සරණ යමි සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඓතිහාසික කෑරගල පద్මාවති රාජමහා විහාරස්ථානයේ සිට අද ඔබ මේ ධර්මය ශ්‍රවණය කරන්නේ ඓතිහාසික පద్මාවතී රාජමහා විහාරාධිපති පූජ්‍යපාද රජාවෙල නන්දරතන නායක ස්වාමින් වහන්සේගේ ආරාධනා පරිදි මේ ධර්ම දේශනා පින්කමට සහභාගී වීමේ අවස්ථාව මාහට ලැබුණා පින්තුනි අද අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මේ වෙලාවේ ශ්‍රවණය කරන්ට සූදානම් වන්නේ විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේදී මා ඔබට කියා දෙන්න සූදානම් වන්නේ ප්‍රඥාව ගැන දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පන්නස්ස මේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි ප්‍රඥාව නැති අයට නොවේ එහෙමනම් ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙන්න ප්‍රඥාව ලබා ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ඒ ප්‍රඥාව ලබා ගැනීම කරන්නේ කොහොමද කියන එක අද ටිකක් ඉගෙන ගන්න ඕන. ප්‍රජානන් වහන්සේගෙන් කෙනෙක් ඇහුවා කතන්සු ලබතේ පඤ්ඤං මේ ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව ලැබෙන හැටි විස්තර කළා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය. නිවනට පමුණුවන රහතුන්ගේ ධර්මයේ අදහාගෙන සුසුසා ලබතේ පඤ්ඤා අපමත්තෝ විචක්කණ මනාකොට ශ්‍රවණය කරන එක්කෙනා ශ්‍රවණය කරන්නේ මොකක්ද නිවනට පමුණවන රහතුන්ගේ ධර්මය ශ්‍රවණය කරලා අපමත්තෝ කිව්වේ අප්‍රමාදීව විචක්කනා කිව්වේ විචක්ෂණ නුවණින් විමසන එක්කෙනා ප්‍රඥාව ලබා ගන්නවා සුසුසා ලබතේ පඤ්ඤා අප්‍රමත්තෝ විචක්කන අප්‍රමාදීව නුවණින් විමසමින් හොඳට ඇහුම්කන් දෙන එක්නා ප්‍රඥාව ලබා ගන්නවා එහෙමනම් පින්වත්නි අපිට පේනවා ප්‍රඥාව කියලා කියන්නේ අපිට ලබා ගන්නට බැරි දෙයක් නොවේ ප්‍රඥාව කියලා කියන්නේ අපිට ලබා ගන්නට පුළුවන් දෙයක් ප්‍රඥාව ලබා ගන්න වැඩපිළිවෙලකට අපි පැමුණුනේ නැත්නම් අපි මේ හිතන්න පුළුවන් හැකියාවෙන් කිසිම වැඩක් නැහැ. අපි මේ කල්පනා කරන්න පුළුවන් හැකියාවෙන් කිසිම වැඩක් නැහැ. අපි බෞද්ධ වීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ප්‍රඥාව ලැබෙන වැඩපිළිවෙලකට අපි ආවේ නැත්තම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි ලෝකේ අනිත් ධර්මයි වෙනස් වෙන්නේ උතනේ. මේ ප්‍රඥාව ලැබෙන වැඩපිළිවෙලට අපි පැමිණීම. එතකොට ඒකට එන්නේ කොහොමද? රහතුන්ගේ ධර්මය අහලා. මොකද්ද පින්වත්නි මේ රහතුන්ගේ ධර්මය? රහතුන්ගේ ධර්මයේ තමයි චතුරාරි සත්‍ය ධර්මය. මොකද රහත් රහතන් වහන්සේනමක් බවට පත් වෙන්න කෙනෙක් කුමක් අවබෝධ කර ගැනීමෙන්ද? චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් තමයි කෙනෙක් නිවන් අවබෝධ කරන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන අවස්ථා හතරක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි සෝතාපන්න වෙනවා, සෝවාන් වෙනවා කියන්නේ. දෙවෙනි අවස්ථාව තමයි සකදාගාමී වෙනවා කියන්නේ. තුන්වෙනි අවස්ථාව තමයි අනාගාමී වෙනවා කියන්නේ. හතරවෙනි අවස්ථාව තමයි රහත් වෙනවා කියන්නේ. එතකොට මේ මේ එතකොට ඒ සඳහා තියෙන ධර්මයේ අහලා අප්‍රමාදීව නුවණින් විමසනකොට ඒ කිනාට ප්‍රඥාව ලැබෙනවා. ප්‍රඥාව කියන්නේ මොකක්ද එතකොට? ප්‍රඥාව කියන්නේ චතුරාරි සත්‍ය පිළිබඳව තමන් තුළ ඇති වැටහීම. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව විස්තර කරන්නේ කතමංච භික්කවේ පඤ්ඤා මහණෙනි ප්‍රඥාව කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛාර සත්‍ය ගැන තියෙන අවබෝධය සමුදය ඥානං මේ දුක හටගන්න ආකාරය ගැන තියෙන අවබෝධය නිරෝධේ ඥානං දුකෙන් නිදහස් වීම ගැන තියෙන අවබෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං දුකින් නිදහස් වන්නට තිබෙන මාර්ගය ගැන තියෙන අවබෝධය. චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙමනම් අපි කවුරුත් බෞද්ධ සමාජයක් හැටියට පුළුල්ව කතා කළ යුතු මාතෘකාවක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන අවබෝධය ගැන අපි මේ වෙනකොට අත්හැරලා දාලා තියෙන්නේ මේ මාතෘකාවමයි ප්‍රඥාව කියන එක සම්පූර්ණයෙන් අපි අත්හැරලා දාලා තියෙන්නේ දැන් උදාහරණයක් අපි ගමු අපි කවුරුත් කැමති සීවලී හාමුදුරුවන්ට බුද්ධ පූජාවල් කියන්න කැමති. පූජාවල් කියන්න කැමති. පහම්පත්තු කරන්න කැමති. මල් පූජා කරන්න කැමති. ඒ මොකද? කවුරු සරියුත් හාමුදුරන්ට මහාම් පත්තු කරනවාද? සරියුත් හාමුදුරු තමයි ප්‍රඥාවෙන් අග්‍ර. ඒ මොකද? ප්‍රඥාවට අපි දාලා තියෙන තැනේ හැටි. ප්‍රඥාව ඕන නැති සමාජය මේ මූල ධර්මයට ගොදුරු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. මේ නිසා අපි මතක් කරලා තේරුම් ගත යුතුයි. අමතක නොකොට තේරුම් ගත යුතුයි. අපිට ප්‍රඥාව කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ආහාර පාන, ඉදුම් හිටුම් මේ සියලු දේට වඩා ප්‍රඥාව තමයි යගේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ පඤ්ඤා නරාණං රතනං. මිනිස්සෙන්ට තිබෙන්නේ මිනිස්සෙන්ගේ මාණික්කය ප්‍රඥාවයි. පඤ්ඤා අනුත්තර ආභා ප්‍රඥාව තමයි ලෝකයේ තිබෙන උත්තරීතර ආලෝකය. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නෑ අපි. ඒ තමයි චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වීම තමයි ප්‍රඥාව. ඒ කරා යන්නේ නැති සමාජයේ අනතුරේ වැටෙනවා. මම ඔබට බොහොම සානුකම්පික සිදුවීමක් කියන්නම්. දැන් සුමාන දෙයකට කලින් එක්තරා දියණියක් කඳුළු සලාගෙන මා ළඟට පැමුණා. පැමිණලා මේ අවනඩුව ප්‍රකාශ කළා. මොකද්ද මේ අවනඩුව? ඒගොල්ලෝ ජීවත් වෙන්නේ පන්සලට අලපු වැටි. එතකොට ඒ දුව විවාහ වෙලා ඉන්න කෙනාගේ අම්මා පන්සලේ ප්‍රධාන දායකාව. කඩන පිංගම් 50ක් කළා තියෙනවා. පන්සලේ අඩුපාඩුවක් වුණාම දාණයෙන් ඒ gederin තමයි පිරිමහන්නේ. කුමරි මේ පවුලේ හිටපු දුවක් මූලධර්මවාදයට අහු වුණා. අවිලා මේ දුව අම්මට සලකන්න කියලා ගෙදර එක්කන් ගිහිල්ලා අම්මවත් මේ කිසිවක් නොදන්න අහිංසක අම්මව මූලධර්මවාදයට හරව ගත්තා. එතකොට මේ අම්මට වයස අවුරුදු 90යි. ඊට පස්සේ දැන් මේ අම්මා මොකද්ද කියලා දන්නේ නැහැනේ මේ දුව රස කර කර කියනකට මේක තාම අමානුෂික විදිහට යන එකක්. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා මේ මූලධර්මවාදී වැඩපිළිවෙලින්. එතකොට මොකද වුනේ මේ අම්මාගේ මේ අනතුර දැකලා මේ දූල පවුලේ කට්ටිය ආපහු ගෙදරට එක්කන් ආවා. එක්කන් ආවට පස්සේ දැන් අම්මා පන්සල දිහා බලන්නේවත් නැහැ. දැන් අම්මා බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට කිසිම ගෞරවයක් මොකවත් නැහැ. තෙරුවන් සම්පූර්ණයෙන් අතෑරලා. අපහාස කරනවා. මූල අඩු ගණනේ ඒ ආගමික ආක්‍රමණයකට අල්ලගත්තට පස්සේ නියමාගම උගන්වා අපි ඒකත් නෑ. කතා කරාට පස්සේ අම්මට අම්මා කියනවලු බුදුහාඳුරු බුදු වුණේ අපේ ඔය එක්කෙනාගේ විවරණ අරගෙන. ඉතින් කියලා තියෙනවා මේ ක්‍රිස්තු වර්ෂයේ බුද්ධ වර්ෂයේ තියෙන පරතරේ උගන්වලා අම පිළිගන්නේ එතකොට මේ අහිංසක 90 විරුද්ධී අම්මා කෙනෙක්ව කිසිම ආකාරයකට බුද්ධිමත්ව කතාබස් නොකොට රවට්ටලා ඒ මූලධර්මාදයට හරවා ගැනීම අපගේ මූලික මිනිස් අයිතිවාසිකම් අමුවමිය උල්ලංඝනය වීමක් නොවේද? ඇයි මේ தත්ත්වයට බෞද්ධ ජනතාවපත් වෙන්නේ? ඇයි මේ தත්ත්වයට බෞද්ධ ජනතාව මේ ඉරණමට යන්නේ? මේ ඉරණමට බෞද්ධ ජනතාව යන්න බෞද්ධයන්ගේ වැරදි තියෙනවා. වරද්ද තමයි ප්‍රඥාව ලබා ගන්න එක මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දාපු එක. ඉතින් එතකොට මෝඩයෝ ටිකක් නිතර වෙන්නේ. ඇයි ප්‍රඥාව ලබා ගන්න හිතාගෙන ඉන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ශාසනයේදී. එතකන් මෝඩයෙක් තමයි ඉන්නේ. අහු වෙනවා ඉතින්. ඊළඟට මොකද වෙන්නේ? මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කරන මාතෘකාව සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා ඉන්නේ. ඉතින් කොහොමද ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න නම් බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන ප්‍රකාශ කරලා තිබෙන දේ අපි හරියට දැනගන්න ඕන. ඒක අපි හරියට කියන්නේ නැත්නම් අපිට කවදාවත් මේක අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන කියා දීලා තිබෙන්නේ මේ විදිහට අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ කුබ්බා කෝටින පඤ්ඤායති මහණෙනි අපි මේ ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමන ආරම්භක කෙලවරක් දකින්න බැරි තරම් අනවරාග්‍රයි. ඒතර මේ සංසාරේ පටන්ගත්තු කෙලවරක් හොයන්ට බෑ කියලා බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැකලා පෙන්වා දීලා තිබෙනවා. හරි මේක පටන් ගත්ත කෙලවරක් හොයන්න බැරි බව හැබෑව. අවසන් වෙන කෙලවරක් නැද්ද? අවසන් වෙන කෙලවරක් තියෙනවා. ඒ තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කරලා මාර්ගඵල ලැබීම. එතකොට මේ ආරම්භක කෙලවරක් නැති සංසාර ගමන අවසන් වෙනවා. මෙන්න මේ කරුණ පිණිස තමයි බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා අපිට මේ කන බොන හැටි, වගා කරන හැටි, අඳුන් අඳින හැටි, කොණ්ඩි පීන හැටි ඕවා කියා දෙන්න නෙමෙයි පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ කොමකටද? මේ කෙලවරක් නැති සංසාර ගමන නිමා කරන්නයි. ඇයි පින්වතුනි මේ කෙලවරක් නැති සංසාර ගමන අවසන් කරන්න මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. උන්වහන්සේ වදාලා ඒකෝ මග්ගෝ නත්සඤ්ඤෝ මේ ආර්ය ශ්‍රාගික මාර්ගයේ විතරමයි මේ ලෝකයේ තිබෙන විමුක්ති මාර්ගේ නත්සඤ්ඤෝ වෙන මාර්ගයක් නැත. ඒ නිසා අපි හොඳට මතක තියාගත යුතුයි හැම ආගමකින්ම සිදුවන්නේ එකම දේ කියලා බොරුවට දොඩාගෙන යන අය හොඳට මතක තියාගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලි බුද්ධ වචන තියෙනවා. ඒසෝව මග්ගෝ මේක පමණයි මාර්ගය. නත්සඤ්ඤෝ වෙන මාර්ගයක් නැත. එමනම් ලෝකේ යම් කිසි කෙනෙක් මේ ජීවිතය අවබෝධ කළ යුතු නම් එයාට අනුගමනය කරන්න තිබෙන්නේ ආර්ය ශ්‍රාගික මාර්ගය පමණයි. වෙන මාර්ග නැහැ. පින්වතුනි මේ සංසාරය මේසා දීර්ඝ වෙලා මේ විදිහට වෙච්ච ආකාරي බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි බැරි වුණොත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන මාර්ගයට බැස ගන්නට බැරි වුණොත් ඒ කෙනාට තියෙන අනතුරු සුළුපටු එකක් නෙවෙයි. ඒ තමයි සතර අපායට වැටෙන එක. ඒක බුද්ධ දේශනාවල පැහැදිලිවම පෙන්වා දීලා තියෙනවා. ඉතින් බුදු අපි අපිට පුළුවන් වන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පිළිගන්න තරම් නිහතමානීකමක් ඇති කරගන්න. මොකද හේතුව මේ විශේෂයෙන් මම කිව්වා මේ මූලධර්මවාදී ආක්‍රමණ වලට ගොදුරු වෙන්න ප්‍රධාන හේතුවක් බෞද්ධයන් ධර්මයේ දන්නේ නැති එක. නැතිබරිකම නෙමෙයි මේක ප්‍රධාන හේතුව බෞද්ධයන් ධර්මයේ නොදන්නාකම. ප්‍රඥාවන්ත බෞද්ධයෙක් හිටියොත් වේලක් කර වේලක් කාලා. අඳුන් කෑලි දෙකක් තියාගෙන එකක් ඇඳගෙන එකක් හොදන. එයා ප්‍රඥාවන්ත නම්. එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත් කෙනෙක් නම්. එයා සම්මාදිට්ඨියෙන් යුක්ත නම්. පෘථුවියත් එක්ක ගණදෙනු කළත් එයා වෙනස් කරන්න බෑ. දැන් මේ කහඩු කෑලි වලට සකරන් වලට වෙනස් වෙන්නේ මේ ප්‍රඥාව නැති නිසාමයි. දැන් අපි ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 1505 වෙනකොට මිත්‍යා දෘෂ්ටිකයන් මේ රටට ගොඩ බැස්සට පස්සේ ඒ මිත්‍යා දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටිකයන් උපක්‍රම කළා මේ බෞද්ධ ජනතාව ධර්මයෙන් ඈත් කරන්න. ඔය අසවේදුල වගේ අය මොකද කළේ? ඇකේ ඉන්න කුඩා දරුවන් උදුරලා අරගෙන උඩට දාලා කඩු ඇල්ලුවා. ආගම වෙනස් කරපන් කියලා. අපේ අම්මලා ආගම වෙනස් කළේ නැහැ. ඒ මොකද හේතුව? ඒ අම්මලට තිබුණ පැහැදිලි ශ්‍රද්ධාවක් තිසරණේ ගැන. මේ නිසා ඒක කළේ නැහැ. දැන් මේ තහඩු කැලි වලට වෙනස් කරන්නේ කොහොමද? එතන අපිට පේනවා කොයිතරම් පසුබෑමක් ධර්මඥානයේ පැත්තෙන් මේ බෞද්ධයාට තියෙනවද කියලා. ඒ නිසා අපි අපේ අඩුපාඩු හදාගත්තා නම් විශේෂයෙන්ම ඒ මූලධර්මවාදී අයවත් ඉතරණේ පිටුවලා ඒගොල්ලන්ටත් ඇත්ත පෙන්වන්න අවස්ථාවක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා අභිමානවත් බෞද්ධයන් බිහිවන්නේ ප්‍රඥාවන්ත වීමෙන්මයි වෙන ක්‍රමයකින් නෙවෙයි. පින්වතුනි මේ නිසා අපි පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ පෙන්වා දෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා තුරු ඒකන සතර අපායේ වැටි වැටි යන්නේ. සතර අපය වැටි වැටි යනවා කියන එකේ තේරුම තම තමන් විසින් කරන ලද යහපත් ක්‍රියාවට ලාභ ලබමින් තම තමන්ට වරදින වැරදීමට වන්දි ගෙවමින් මේ සංසාර ගමන යන්න තියෙන්නේ. දැන් අපි දන්නවා කෙනෙකුට වචනෙන් වරදින්න පුළුවන්. වචනෙන් වැරදුනාම එයා බොරු කියනවා. ඒ කියන්නේ වචනෙන් වැරදුනා. වචනේ වැරදුනා. වචනේ වැරදුනාම එයා කේලම් කියනවා. වචනේ වැරදුනාම එයා පරුස වචන කියනවා. වචනේ හසුරුන ආකාරය වැරදුනා මෙයා හිස් දේවල් කතා කරනවා. කෙනෙකුට කායික ක්‍රියා වරදින්න පුළුවන්. වැරදුනා මෙයා ඒ කය පාවිච්චි කරලා සතුන් මරනවා. කෙනෙකුට කායික ක්‍රියා වරදින්න පුළුවන්. වැරදුනා මෙයා ඒ කය පාවිච්චි කරලා හොරකම් කරනවා. කෙනෙකුට කායික ක්‍රියා වරදින්න පුළුවන්. එතකොට යා කය පාවිච්චි කරලා වැරදිකාම සීවෙන්නේ දෙනවා. කෙනෙකුට හිතන විදිහේ වරදින්න පුළුවන්. එතකොට යා අනුන්ට ඊර්ෂ්‍යා කරනවා. අනුන්ගේ දේවල් වලට ලෝභ කරනවා. තරහ ඇති කරගන්නවා. මේ ඔක්කොම තමන්ගේ ජීවිතයට සිදුවන අත්වැරදි. මේ ඔක්කොටම තමන් වන්දි ගෙවන්න ඕන. හොඳ දේවල් වලට ලාභ ලැබීමත් තමන්ගින් සිදුවන වැරදි වලට වන්දි ගෙවීමත් තමයි මේ කර්මඵල න්‍යාමය. ඉතින් මේ නිසා මේ ඉරණමට ගොදුරු වෙලා ඉන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන තාක් විතරයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය කරා ගියොත් එයා ඒ ඉරණම නිදහස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ආර්ය සත්‍ය අවබෝධ නොකරන සත්වයා නොඒකාකාර උප්පත්ති කරා යන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් අපි මැරිච්ච ගමන්ම උපතක් කරා යන එකක් නෑ කියලා. ඕපපාතික උපත කියලා කියන්නේ මැරිච්ච ගමන්ම උපදින එකක්. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ යථාබතං නික්ඛිත්තු ඒවං නිරේ ඔළුවේ තියාගත්තු බරක් බිම තබන්නේ යම්තාක් ඉක්මනින්ද ඒ වගේ කියනවා මෙතනින් කෙනෙක් චුත වෙනකොටම ඌපපාතිකයන් නිරේ උපදිනවා යථාබත නික්ඛිත්ව එවං සග්ගේ සුගතිය ඉදීමත් එහෙමයි මේ ඔළුව තබාගත්තු බර බිම තබන වේගෙන් මෙයා මෙතන මැරෙනකොට එයා සුගතිය උපදිනවා ඒක මේ වගේ එකක් සුගති උපත කියන එක මම ඔබට තේරුම් ගන්න කියන්නම්. අප කිව්වෝ කෙනෙකුට සල්ලි තියෙනවා. එයාට ඕන දඹදිව වඳින්න යන්න. හැබැයි එයා තනියම යන්නේ. තනියම යන නිසා එයාට හොඳට යහමින් මිලමුදල් තියෙන නිසා එයා කල්පනා කරන මේ විදිහට යන්න. එයා මොකද කරන්නේ? දඹදිව ගිහිල්ලා නවතින හෝටල එයා මේ ලංකාවේ ඉඳලා ඒ ඔක්කොම බුක් කරනවා. ඊළඟට යා එක හෝටලයකට දැනුම් දෙනවා ගුවන් තොටුපළට වාහනය අරන් එන්න කියලා මේ අසවල් වෙලාට යා ගොඩ බහිනවා කියලා. එතකොට දැන් යා මෙහින් පිටත් වෙලා ගුවන් තොටුපළට ගොඩ බහිනකොට වාහනයක් ඇවිල්ලා තියෙන හෝටල් එකේ මෙයා වික්කන් යනවා. දැන් මෙයා අතරමං වෙනවද? අතරමං වෙන්නේ නැහැ. දැන් යාට ගිහලා පහසුකම් සහිතව ඉන්න පුළුවන්. යන්න පුළුවන්. මොකද මෙයාගේ සල්ලි මෙයා පාවිච්චි කරලා හදාගත්තා. පින කියන එක ඒ වගේ හැදෙන එකක්. දැන් පින කියන්නේ දැන් අපි මැරුණට පස්සේ පහළ වෙන එකක් නෙමෙයි. අපි මැරෙන්නේ ඉස්සර වෙලා සුගතියේ හැදෙනවා. අපි වෙනුවෙන් තමයි. ඒකට කියන්නේ කර්මඵල නියාමය. බුදුරජාණන් වහන්සේ වදාළේ කම්ම විපාකෝ අචින්තියෝ කියලා. කර්ම විපාකේ හිතලා අවසන් කරන්න බැරි එකක්. එතකොට මේ ජීවිතයේදී ඒ වගේ සකස් වෙනකොට දැන් මෙයා මෙහි මැරෙනකොට සුගතියක් නිර්මාණ වෙලා මෙයාට. ආන්නේ ඒ සුගතියේ තමයි ඕපපාතික උපදින්නේ. අපායත් එහෙමයි. දැන් මෙයා පව් කරමින් නම් ජීවත් වුනේ. විසරණේ අතහැරලා නම් ජීවත් වුනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ මූලික අදහසටවත් ඇවිල්ලා නැත්තම්. මොකද්ද මූලික අදහස? සද්ධානුසාරී. සද්ධානුසාරී වෙලාවත් නැත්තම්. එය අන්ධබාල පුතඥෙක් හැටියට නම් හිටියේ. තමන්වත් හැමතිස්සෙම පුතඥ පුතඥ කී කී හුවා දක්වමින් නම් හිටියේ. එයාට ඉතින් හතර පහ විතරයි තියෙන්නේ. අන්නිබඳු එක්කෙනෙක් මරණාසන්න වෙනකොට ඔන්න නිරයක් පහළ වෙනවා යාට. එයා වෙනුවෙන් නිරයක් පහළ වෙනවා. එයා වෙනුවෙන් නිරි යමපල්ලු පහළ වෙනවා. මෙහින් චුත වෙනකොට මෙයා ඕපමාතික උපදිනවා ඉවේ. එතකොට යම රජුරියා වඬ ගහලා එයාට මතක් කරනවා ඔබ මෙහිට ආවේ ඔබ මෙන්න මේ මේ මේ ක්‍රියාවල් නිසා ඔබ මිනිස් ලෝකෙ ඉඳදී ඔබ තේරුම් ගත්තේ නැද්ද මේක කියලා. එතකොට එයා වෙනුවෙන් කර්ම විපාකේ පහළ වෙලා. මෙන්න මෙබඳු ස්වභාවයක් තියෙන ඕපපාතික උපතේ. ඉතින් මෙවැනි ඉරණන් නිරේ කරා යන, තිරිසං අපාය කරා යන, പ്രേත ලෝකේ කරා යන ලෝකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තිබෙනවා. සංයුක්ත නිකායේ තියෙනවා ගද්දූල බද්ද කියලා සූත්‍රයක්. ගද්දූල බද්ද කියලා කියන්නේ බලු දම්වැලෙන් ගැට ගහපු බලු කුක්කක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආරි සත්‍ය අවබෝධය කරා යොමු වෙච්ච නැති සත්වයා බලු දැන් වලින් ගැට ගහපු බලු කුක්කෙක් වගේ කියනවා. ඒ බලු කුක්කා ඒ කණුවකින් දන්වැල් පටලුලා හිට ඒ කණුවට සම්බන්ධ කරලා ගැට ගහලා තියෙනවා. ඒ බලුකුක්ක යන තාක්කල් යන්නේ කණුව වටා. ලගින තාක්කල් ලගින්නේ කණුව ආයිනේ. ජීවත් වෙන්නේ කණුව හා බැඳිලා. මේ වගේ කියනවා ආර්ය සත්‍ය අවබෝධයේ සකරා යොමු වෙච්ච නැති එක්කෙනා. අනිබඳු එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා පිරිහෙනවා හිත පිරිහීම නිසා. සත්‍ය පිරිහෙන්නේ කුමක් පිරිහීමෙන්ද? හිත පිරිහීමෙන්. එන මතක තියාගන්නට ඕන සත්‍ය පිරිහෙන්නේ කන්න නැතිවීමෙන් නෙවෙයි. ඇඳුන් නැතිවීමෙන් නෙමෙයි. සත්‍ය පිරිහෙන්නේ හිත පිරිහීමෙන්. සත්‍ය පිරිසිදු වන්නේ සබංගාල නාල නෙවෙයි. සත්‍යය පිරිසිදු වන්නේ හිත පිරිසිදු වීමෙන්. මේව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. උන්වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙක් නිරේට ඉපදුනොත්, නිරේ වැටුනොත් අන්න ඒක තමයි කියනවා මේ සත්ත්ව වර්ගයාට තිබෙන අවාසනාවන්තම තැන. උන්වහන්සේ බුදු වැසින් බලලා දැන් අපි දන්නවා උන්වහන්සේ ලෝකවිදු. ලෝකවිදු කියලා කියන්නේ මේ සියලු ලෝක අවබෝධ කරපු එක්කෙනෙක්. ඊළඟට සමහරු සමහරු කියන මේ දිව්‍ය ලෝකයේ නිවන් අවබෝධ කරන්න බෑ කියලා. ඒක බොරු කතාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උන්වහන්සේගේ ගුණයක් තියෙනවා සත්තා දේව මනුස්සාන. දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. පැහැදිලිව බුද්ධ දේශනාවල තිබෙනවා දෙවිවරු කොතෙකුත් නිවන් අවබෝධ කරලා තියෙනවා. ඔබ ගෞරවයෙන් සවන් දෙන උතුම් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්ට දිව්‍ය ලෝක 23කින් දෙවිවරු ඇවිල්ලා තියෙනවා ඉතින්. ඒ දිව්‍ය ලෝක 23ේම නම් සඳහන් වෙන ඒ සූත්‍ර දේශනාව. දෙවිවරු මාර්ගඵල ලැබලා තියෙනවා. එහෙමනම් මිනිස් ලෝකයේ විතර නිවන් දකින්නේ එහෙනම් සත්තා මනුස්සාන දේව අයින් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සාන. මේ නිසා උන්වහන්සේ පෙන්වා දෙනවා මේ නිවන් අවබෝධ කරන්න බාධක කරුණු. අන්නේ අතර එකක් තමයි මේ සතර අපායට වැටීම. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යම් කිසි කෙනෙක් නිරයට වැටුනොත් මිනිස් ලෝකේ උපදින එක ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් කිසි කෙනෙක් නිරයට වැටුනොත් මිනිස් ලෝකේ උපදිනවට වඩා කෙනෙක් ඊටලා ලේසි කියනවා අවුරුදු 100ක් ගිය තැන එක ඇහක් පේන කැස්බෑවෙක් මුහුදේ පතුලේ ඉඳලා උඩට ආපු වෙලාවට නගුලක් මුහුදට වැටිච්ච නගුලක වියසිදුරෙන් එයාගේ ඔළුව ඒ වීසතර ඇතුළට ගිහලා ඒකෙන් අහස බලනවා අහස බලන එක ලේසියි කියනවා. නිරේපදිච්ච කෙනෙක් මිනිස් ලෝක උපදිනවට වඩා. එතකොට ඒවා මේ අපි හදන කතන්දර නෙමෙයි. ඒවා බුද්ධ දේශනා. එහෙනම් ඊබඳු දේශනාවල් ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ හැමතැනම පෙන්වා දෙන්නේ අප්‍රමාදී වෙන්න අප්‍රමාදී වෙන්න කියලා. ඔබ දන්නවා ඇති බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්ට ලෑස්ති වෙච්ච සූදානම් වෙච්ච මොහොතේ පිරිනුවන් පාන්ට සූදානම් වෙච්ච මොහොතේ බුදුරජාණන් වහන්සේගේ බුදුබිම් පිට වෙච්ච අවසාන වචනේ හන්ද දාන භික්කවේ ආමන්ත්‍යාමියෝ මහණෙනි ඔබ මා අවසාන වතාවට අමතලෝ වය ධම්මා සංඛාරා මේ හටගත්තු සෑම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි අප්‍රමාදේන සම්පාදේක අප්‍රමාද වෙලා නිවන් අවබෝධ කරන්න කල්පනා කරන්න. එතකොට බලන්න ඊබඳු ධර්මයක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ අපට අවබෝධ කරගන්න බෑ. මේ එකක්වත් බුද්ධ වචන නෙමෙයි. එක්කම පුද්ගලික මති මතාන්තර. අපිට අවබෝධ කරගන්න බෑ. අපිට දැන් පිම්මදි අපිට පාරමී මදි අපි පාරමී පුරාගෙන යන්න ඕන. එක්ක අපිට මෛත්‍රී මේ පුරුදුතාවය කරනකොටගෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. මේ බුද්ධ ශාසනයෙන් නම් අපිට මොකවත් බෑ. මොනවද සිල් රකින්න මේ බුද්ධ ශාසනේ බෑ. සමාධියක් වඩන්න මේ බුද්ධ ශාසනේ බෑ. ප්‍රඥාවක් වඩන්න මේ බුද්ධ ශාසනේ බෑ. ඔබ හිතන්නේ මේක ඇත්තද බොරුවක්ද? ඒක බොරුවක්. දැන් අපි ගත්තොත් 100ක් සමාධි භාවනාවක යෙදුනොත් අඩු ගානේ 10ක් හරි ඉන්නවා සමාධියක් ඇති වෙනවා. එතකොට අපිට ඒකෙන් පේනවා මේ සියලුම මිනිසුන්ට සමාධියක් ඇති කරගන්න බෑ කිව්වොත් ඒක බොරුවක්. සමාධිය ඇති කරගන්න අය ඉන්නවා. සියලුම මිනිසුන්ට සිල් රකින්න බෑ කිව්වොත් මේක බොරුවක් නෙමෙයිද? බොරුවක්. ඇයි ඒ? සිල් රකින්න අය ඉන්නවා. සියලුම අයට ඉන්ද්‍රිය দমনය කරන්න බෑ කිව්වොත් ඒක බොරුවක්. ඉන්ද්‍රිය দমনය කරන අය ඉන්නවා. සියලුම දෙනාට සමාධිය දියුණු කරන්න බෑ කිව්වොත් බොරුවක්. සමාධිය දියුණු කරන අය ඉන්නවා. සියලු දෙනාට ප්‍රඥාව දියුණු කරන්න බෑ කිව්වොත් බොරුවක්. ප්‍රඥාව දියුණු කරගෙන අය ඉන්නවා. එතකොට යමෙක් කියනවා නම් මේ ධර්මයේ මේ ජීවිතය අවබෝධ කරගන්න බෑ කියලා මේ ජීවිතයේදී සීලය දිනු කරන්න පුළුවන් එක්කිනාට ඒක අහිමි වෙනවා. මේ ජීවිතේ සමාධිය දිනු කරන්න පුළුවන් එක්කිනාට ඒක අහිමි වෙනවා. මේ ජීවිතේ ප්‍රඥාව දිනු කරන්න පුළුවන් එක්කිනාට ඒක අහිමි වෙනවා. මොකද මේ සීල සමාධි ප්‍රඥා දිනු කරන ධර්මය එයාට අහන්න ලැබෙන්නේ නැති නිසා. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය අවබෝධ කරගන්න උවමනා කරන්නේ පාරමිතා නෙවෙයි මෙන්න මේ අංග හතර. ඒවට කියන්නේ සෝතාපට්ටි අංග කියලා. මොකද ධර්මයේ අවබෝධ කරගන්න උවමනා කරන අංග හතර. ඒ අංග හතරෙන් පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන උගන්වන එක්කිනා, කියා දෙන එක්කිනා, නිවන් මඟ කියා දෙන එක්කිනා කල්යාණ මිත්‍රයා. දෙවෙනි එක සද්ධම්ම ශ්‍රවණ. සද්ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබීම. එතකොට මේ දෙක බාහිරින් ලැබෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මම මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් දෙයක් ජීවිත අවබෝධයට බාහිර අංගයක් හැටියට ඊතරම් වටින දෙයක් මම මේ බුදු වෙසින් දකින්නේ නැහැ කියනවා. එහෙනම් අපිට පේනවා කල්යාණ මිත්‍ර ආයසුරෙන්මයි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කරන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ කොච්චර ශ්‍රවණය කළත් එයාට තියෙන්න ඕනේ අභ්‍යන්තර කරුණු දෙකක්. ඒ තමයි යෝනිසෝ මනසිකාරයත් ධර්මානුධර්ම ප්‍රතිපදාවක් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන ආකාරයට එයා නුවණින් විමසීම ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියලා කියන්නේ ඊට අනුකූල වූ ධර්මානුකූල ජීවිතයක් ගොඩනගා ගැනීම මේක තමයි සෝතාපට්ටියංග හතර. කල්යාණ මිත්‍ර සේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේක ප්‍රාර්ථනාවකින් කරන්න කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි කරපු කෙනෙක් ඇත්තෙත් නැහැ අතීතෙත් නැහැ වර්තමානෙත් නැහැ අනාගතේ කවුරුත් බිහිවන්නෙත් නැහැ ප්‍රාර්ථනාවෙන් කරපු කෙනෙක් නැහැ මේක කරන්න තියෙන ප්‍රාර්ථනාවෙන් නෙමෙයි මාර්ගයකින් මොකක්ද මේ මාර්ගය ආර්ය ස්ථාංගික මාර්ගය ආර්ය ස්ථාංගික මාර්ගයේ මේ ජීවිතේ ගමන් කරන්න පුළුවන්කම තියෙද්දී අපි කල්පනා කරනවා නම් මේක මේ ජීවිතේ අපිට ගමන් කරන්න බෑ ආරියස්ථාංගික මාර්ගයේ මාර්ගාංග ඇති කරගන්න බෑ කියලා අපි වැටෙන්නේ ප්‍රඥාවන්තින්ගේ ගණයට නොවේ. අපි වැටෙන්නේ ප්‍රඥාවන්තින්ගේ ගොඩට නොවේ, මෝඩයන්ගේ ගොඩට. මොකද හේතුව පින්වත්නි අපි හැම දෙයක් අපි ගෙවල් දොරවල් හදන්නේ. හොඳට වහලේ ගහන්නේ. හොඳට දොරවල් වලට ලොකු ලොක් ගෙනල්ලා හයි කරන්නේ ආරක්ෂාවට. ගේට්ටු දාන්නේ, ඉබ්බා දාන්නේ, තාප බඳින්නේ ආරක්ෂාවට. මොකද්ද මේ ආරක්ෂා කරන්නේ අපි? අපේ බඩමුට්ටු ටිකයි අපේ ඇඟයි. නමුත් මේ සංසාර ගමනකට බරපතල විදිහට යොමු වෙලා තිබෙන්නේ කයත් නෙමෙයි බඩමුට්ටුත් නෙමෙයි මොකද්ද? හිත. මේ හිත ආරක්ෂා කරන වැඩපිළිවෙලක් අපිට තියෙනවාද? අන්නේ හිත ආරක්ෂා කරන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ගේට්ටුවට ඉබ්බ දාලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ගෙවල් දොරවල් ලොක් කරගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සීලයකින් කරන එකක්. ඒක සමාධියකින් කරන එකක්. ඒක ප්‍රඥාවකින් කරන එකක්. මේ නිසා අපේ ජීවිතවලට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන පුළුවන්කම අපි හඳුනාගෙන තිබෙන්න ඕන. අනිත් එක තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට ප්‍රතිඥා දෙනවා නම් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පෙනී හිටිනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි එකඟ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අපි එකඟ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා පිළිගැනීමට අපි නිහතමානී වෙන්න ඕන. අන්න එතකොට තමයි අපි හැබෑම් ශ්‍රාවකේ බවට පත් වෙන්නේ. ඉතින් පින්වතුනි අපි හොඳට මතක තියාගන්නට ඕනේ අපිට මේ ධර්මය අවබෝධ කරගන්න තිබෙන ප්‍රාර්ථනාවකින් නෙමෙයි. යම් කිසි කෙනෙක් කියනවා නම් ප්‍රාර්ථනාවකින් මේ ධර්මය අවබෝධ කරගත යුත්තේ ඔය හාඳුරු කියන හැටියට ඕක කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. මං මේ අයට බොහොම කරුණාවෙන් ඉල්ලා හිටිනවා බුදුරජාණන් වහන්සේ වදාළ එක දේශනාවක් කියවන්න කියලා. ඒ දේශනාව අංගුත්තර නිකායේ තිබෙනවා පංච ඉත්ථ ධම්ම සූත්‍රය කියලා එකක්. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ ආයුෂ වර්ණ සැප ඒ වගේම ඉසුරුමත් බව ඒ කියන්නේ කීර්තිය යසස ඒ වගේම සුගතිය කියන මේ පහ ආයුෂ වර්ණ කියන්නේ රූපේ සැප යසස කියන්නේ හොඳ නම ඊළඟට සුගතිය ඉදීම කියන මේ පහ ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ කියලා බුද්ධ දේශනාවක් කියනවා ඊළඟට ඒකේ බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රාර්ථනා කළා මේවා ලබන්න පුළුවන් නම් කෝයිද කේන හායේත කවරෙක් නම් කුමකින් පිරිහිද කියලා අහනවා. ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙනවා නම් ප්‍රාර්ථනා වලින් ලැබෙනවා නම් කවරෙක් කුමකින් පිරිහිද කියලා අහනවා. ඇයි ලැබෙන්නේ දැන් පතන පතන දේවල් ටික. එබඳු බුද්ධ දේශනාවක් තිබෙද්දී අනික මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රගුණ කළ යුතුයි භාවයට අබ්බා කියලා මේ නිවන් මාර්ගයේ පෙන්වා දීලා තිබෙද්දී අපි මේවා ප්‍රාර්ථනා කරන දේවල් බවට පත් කිරීමම තමයි මේ ශාසන අන්තර්දානයට හේතුව. මේ බුද්ධ ශාසනය අතුරුදහන් වේගෙන යන්නේ ඔන්න ඔය නිසා. මේක වැඳුම් පිදුම් වලට පමණක් සීමා කරගෙන පුද පූජා වලට පමණක් සීමා කරගෙන අපි ඉන්න නිසා. මේක එහෙම එකක් නෙමෙයි භාවයට අබ්බා. මේක වැඩපිළිවෙලක් තියෙනවා ප්‍රගුණ කළ යුතු. අන්නේ ප්‍රගුණ කළ යුතු වැඩපිළිවෙල කරා යන්න අපි ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ විශ්වාස කරන නිහතමානී ශ්‍රාවකය විය යුතුයි. අන්නේ නිහතමානී ශ්‍රාවකයන්ට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට දුර්ලභ වාසනාව උදා වෙන්නේ. ඉතින් පින්වතුනි මා ඔබට ප්‍රකාශ කළා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කරගන්නට බැරි වුණොත් තිබෙන අනතුර තමයි මේ සතර අපායේ වැටෙන එක. සතර අපායෙන් ඈතර වෙන්න තිබෙන මාර්ගය තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා පිළිගැනීම. අන්නේ පිළිගැනීම ඇති කරගන්න එක්කෙනා මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස යම්කිසි මහන්සියක් උත්සාහයක් වීරියක් ගන්න ඕන. අන්නේ උත්සාහයේ මහන්සියේ වීරිය ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන දියුණුව. අපි කිසි උත්සාහයක් ගන්න නැතුව කිසි මහන්සියක් ගන්න නැතුව කිසි වීරියක් නැතුව අපි මේක බෑ බෑ කරන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේටත් අපහාස කරගෙන ධර්මයටත් අපහාස කරගෙන මාර්ගඵලලාභී ශ්‍රාවකින්ටත් අපහාස කරගෙන ගියොත් අපිට මේ ධර්ම මාර්ගයේ දියුණු වෙන්නෙත් නෑ බුද්ධ ශාසනය දියුණු වන්නෙත් නෑ. ඔයද බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ ගොඩනැගිලි වල දියුණුවක් නෙවෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පිරිස බිහිවීම. ඒක තමයි බුද්ධ ශාසනය. අන්නේ ශාසනය හැමතැනම තියෙනවා නම් ওই මූලධර්මාදී කියන ওই මිත්‍යා දෘෂ්ටියට මේ මේ ලංකාවට ඉඩක් නැහැ ඉන්න. එන්න ඉඩකුත් නැහැ, පදිංචි ඉන්න ඉඩකුත් නැහැ. පතුරවන්න ඉඩකුත් නැහැ. ඒ නිසා මේ දුර්වලකම බෞද්ධයන්ගේ තිබිච්ච මේ දුර්වලකමින් තමයි ওই මිත්‍යා දෘෂ්ටිකයන් සියලු දෙනා අයිති ප්‍රයෝජනෙ ගන්න. ඉතින් ඒ නිසා මේක අපි අවබෝධ කරගන්නට ඕන. අවබෝධ කරගෙන අපි මේ ජීවිතේදී ශ්‍රද්ධාවට එන්න ඕන අපි. ශ්‍රද්ධාවට එන්නේ කොහොමද? අපිට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ශ්‍රද්ධාවයි අන්‍යාගම් වල තියෙන භක්තියයි වෙනසක් තියෙනවා. අන්‍යාගම් වල තියෙන භක්තිය තමයි ඒගොල්ලෝ විශ්වාස කරන ඒගොල්ලන්ගේ මව්පියෙක් කෙනෙක් ගැන. ඒ මව්පියෙක් කෙනාගේ කැමැත්තට තමයි කියනවා ඔක්කොම සිද්ධ වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ මව්පියෙක් කෙනාගෙන් පණවිඩි හම්බෙලා තියෙන්නේ කොහොමද? උඹලා මාව අතෑරියොත් උඹලා මාව අවිශ්වාස කළොත් මම උඹලට දඬුවම් දෙනවා. මොකද දඬුවම? සදාකාලිකව නිරේට දානවා. එතකොට මාව විශ්වාස කළා මට යාඥා කළොත් මාව බේරගන්නකොත් මම උඹලගේ ඔක්කොම පව් ටික අයින් කළා දානවා. අයින් කළා දාලා උඹලා ගෙනියනවා ඒ මාපිය කෙනා ගාවට. එතන මේක තමයි මේගොල්ලන්ගේ ධර්මය. මේක භක්තිය. බැතිමතා කියන්නේ. අපි ගත්තොත් තිසරණේ පිටවු නැති එක්කෙනෙකුට මේකට අහු වෙන්න ඉඩ තියෙනවා. අඩු ගන්න අපි මෙහෙම ගමු. සමහරු පෙළඹිලා තියෙනවා මේ Tamange වස්ති කොණක මේ පහනක් පත්තු කරන්න දෙවියන්ට කියලා. මේ පහන පත්තු කරන්න බැරි වෙච්ච දවසට එයාට ඇති වෙන්නේ ආ මට අද පහන පත්තු කරන්න බැරි වුණා. මේ පහන බාර ගන්න දෙවි මාව අද ආරක්ෂා කරාවි කියලා හිතෙනවද බයක් හිතෙනවද මට පහන පත්තු කරන්න බැරි වුණා. අද මම බය වෙයිද නැහැ කියලා හිතෙනවද? මොකද හිතෙන්නේ? බයක් නේ තියෙන්නේ. ඒකට අපිට පැහැදිලිව පේනවා ඔන්න ඕක තමයි අතන වර්ධනය වෙලා තියෙන්නේ. ශ්‍රද්ධාව කියන්නේ ඊට හාත්පසින් වෙනස් එකක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ ಗುಣ දැනගෙන පැහැදීම. බුදුරජාණන් වහන්සේගේ ಗುಣ දැනගන්නවා මේ නිකලෙස් සම්මා සම්බුදු අරහ අරහත් කෙනෙක් නිකලෙස් මුනිවරයෙක් කියලා නව අරහදි බුදුගුණ දැනගෙන හිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒක බයක් නෙමෙයි. ඒක පැහැදීමක්. බුදුරජාණන් වහන්සේ අපිට මාර්ග උපදේශක අපේ නිවන් මගේ අපේ ගුරු දේවයන් වහන්සේ ආචාර්ය උත්තමයන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේට පිළිගත්තාම ඒකේ පැහැදීමක් තියෙනවා. ඊළඟට ධර්මයේ ගැන අපිට බයක් නෙමෙයි ඇති වෙන්නේ. අවබෝධ ගුණ දැන අවබෝධ කරගෙන ඇති වෙන පැහැදීමක්. ශ්‍රාවක සංඝයා ගැන බයක් නෙමෙයි ඇති වෙන්නේ පැහැදීමක්. ගුණ ඒ ගුණ හඳුනාගෙන ඇති වෙන පැහැදීමට තමයි ශ්‍රද්ධාව කියන්නේ. දැන් බලන්න පින්වතුනි බෞද්ධයන්ගේ ශ්‍රද්ධාවයි අන්‍යාගමිකයන්ගේ භක්තිය අතර වෙනසක් නැද්ද? පැහැදිලිවම වෙනසක් තියෙනවා. අන්‍යාගමිකයන් බහන්තුව ඒ ආගම උදෙසා මිනිස්යන්ව ඝාතනය කරනවා. මේ ඉතිහාසෙ පුරා තියෙනවා. ඒගොල්ලෝ බය නැතුව ඒක කරන්නේ මොකද? මේ පණිවිඩේ වැරද්ද නිසා. පණිවිඩේ මොකද්ද? දේව විශ්වාසී තියාගෙන ඒවක් කළොත් ඒ පව් වලට සමාව තියෙනවා කියන විශ්වාසය. බෞද්ධයෙක් බෞද්ධ ඉතිහාසය තුළ තවත් කෙනෙක්ව බුද්ධ ආගමකට ගන්න ඝාතනය කළා නැහැ. ඒ මොකද? බෞද්ධයා විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශකයන් වහන්සේ හැටියට. බුදුරජාණන් වහන්සේ විස්තර කළ තියෙන කොහොමද? කර්මයෙන් තමයි කෙනෙක් පිරිසිදු වෙන්නේ. කර්මයෙන් තමයි කෙනෙක් පිරිහෙන්නේ. තමන් යම් ක්‍රියාවක් කරා නම් ඒකට විපාක තමන්ට ලැබෙනවා. මේ නිසා බෞද්ධෙක් කිසිම දවසක අර දෘෂ්ටියට එන්නේ නැහැ. දැන් තේරුම් ගන්න මේ ශ්‍රද්ධාවේ භක්තියේ තියෙන වෙනස. මේ නිසා මේ ශ්‍රද්ධාවට පැමිණීම අපේ ජීවිතයට ලැබිච්ච විශාල භාග්යයක්. විශාල ලාභයක්. ඉතින් මේ නිසා බෞද්ධය අවබෝධ කරගන්නට ඕනේ මේ බුදුදහමේ තියෙන වටිනාකම. බෞද්ධය මේක තේරුම් ගන්නට ඕනේ මේ ඊළඟ එක තමයි බෞද්ධයන් කල්පනා කරන්නට ඕනේ මෛත්‍රී බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න නෙමෙයි මේ ගෞතම බුද්ධ ශාසනයෙම මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බෞද්ධයන් කල්පනා කරන්න ඕනේ. බෞද්ධයන් ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරන්නට ඕනේ. ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕනේ ලෝකෙ කිසිම කෙනෙකුට මොනම අයුරින්වත් Tamange හිතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව තකරන් කෑලි වලින් නෙමෙයි ජීවිතේ ගියත් ඒක බැහැර කරන්න නැති වෙන්න Tamange හිතේ පැහැදීම ඇති වෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඒකෙනා නියම ප්‍රඥාවන්තෙක් වෙන්නේ, නියම ශ්‍රද්ධාවන්තෙක් වෙන්නේ, අභිමානවත් බෞද්ධී බවට පත් වෙන්නේ. ඉතින් මේක අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟ එක තමයි අපි තේරුම් ගන්න ඕනේ අපි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න අපි අපි මේ ධර්මයේ හරියට හැසිරෙනවා නම් මේ ධර්ම මාර්ගේ හරියට යනවා නම් මේ ධර්ම මාර්ගය කියන්නේ උත්සාහයෙන්, ධෛර්යයෙන්, වීරියෙන්, නුවණින් අපිට නැගී හිටින්න කියලා. දැන් අපි කවුරුත් ඒක පාවිච්චි කරන්නේ දැන් අපි ගත්තොත් අනුරාධපුර යුගයේ අපේ ලංකාව ඉතාම ශාස්ත්‍රීය මට්ටමක තිබුණා. අපි ගත්තොත් පස්වෙනි සියවසේ සීගිරිය වගේ ආ මේ ලෝකේ අදත් පුදුමයට පත්වන නිර්මාණ ලංකාවේ මිනිස්සු කළා. අද සීගිරියක් වගේ කරන්න හැදුවොත් අපි එහෙනම් පිටරටින් ඉංජිනේරුවෝගේ ඉන්නේ. පිටරටට ණය ගන්නවා. මේ බාහිර පිටරට ලෝකෙට ණය බලාගෙන ඉන්න හිඟන්න බවට අපිපත් වෙලා ඉන්නේ. මේක අපිට සිද්ධ වුණේ බුදුදහම අනුගමනය නොකරන නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති නිසායි මේ ලෝකෙ වටේ හිඟා කකා යන්න අපි හිඟාසකායන මට්ටමනේ මේරටපත් වෙලා තියෙන්නේ. මේ ලෝකෙට මේ බටහිර ලෝකෙට පිට රටට දතනීය නෙවෙයි ඉන්න පුරුදු උනේ අපේ මේ බුදුරජාන් වහන්සේගේ ශාසනය අපි අතහැරපු නිසා. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ අභිමානවත් මිනිසුන් හැටියට නැගී සිටින ධර්මය. ප්‍රාර්ථනාවලට යට වෙලා දැන් තිබෙන ධර්මයේ ප්‍රාර්ථනාවලින් මතු කරලා ක්‍රියාවක් බවට පත් කරලා අපේ ජීවිතය තුළ ප්‍රඥාව දියුණු කරගන්නට අපි මහන්සි ගන්න ඕනේ. මේ ප්‍රඥාව දියුණු කරන ගමන අපට ඇති කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණමයි. අපට මේ ලෝකේ අභිමානවත් මිනිස්සු හැටියට අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවත් වෙන්න පුළුවන්කම තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට අවබෝධ කර ගැනීමෙන්මයි. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ මේක කරන්න පුළුවන් මේ ගෞතම බුද්ධ ශාසනය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පින්වත්තුනි මිනිසුන්ගේ ආයස අවුරුදු 80000ක් ගියාම. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් ගියාම. එදාට නම් අපි ප්‍රඥාව ලබා ගන්න හිතාගෙන ඉන්නේ. එදාට නම් අපි සීල සමාධි ප්‍රඥා දිනු කරන්න හිතාගෙන ඉන්නේ. එදාට නම් අපි ආර්යසාධික මාර්ගය අනුගමනය කරන්න හිතාගෙන ඉන්නේ. එතකම් මොකද කරන්නේ? එතකම් යන්න වෙන්නේ හතර පහ වැඩි වැඩි. ඒ නිසා මේ අනතුර තේරුම් අරගෙන අපි මේ ප්‍රඥාව දිනු කරන්න අපි කල්පනා කරන්න ඕනේ. අපේ ජීවිතේ ප්‍රඥාව ලබා ගන්න කල්පනා කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ කෑරගල ඓතිහාසික පద్මාවතී රාජමා විහාරයේ හංස සම්දේශේ බොහොම ලස්සනට කියලා කියනවා. ඒ හංස සම්දේශේ එක තැනක තියෙනවනේ හිරණසික කීති හිරණෝ තැනින් තැන මේ පිරිවිනේ තමයි තැනින් තැන හිරණසික කියමින් සිල්වත් ගුණවත් පොඩි ස්වාමීන් වහන්සේලා බිහි වුණේ. මේ පිරිවෙනින් තමයි ඒ කාලේ ඊටාම නිවැරදි. ඒ හංස සංදේශයේ පැහැදිලිව පේනවා පැහැදිලිවම ථේරවාද බුද්ධ ශාසනය මතු කරන්න පුළුවන් ආකාරයට මේ ඒ ස්වාමීන් වහන්සේ හංස සංදේශයේ ලියලා තියෙන්නේ මේක ථේරවාදයේ තියෙන ප්‍රබල බලකොටුවක් හැටියටයි මේ කෑරගල පద్මාවතී පිරිවෙන් විහාරයේ එකල බබළුනේ. ඉතින් ඒ නිසා එය නැවත බබළුවාලීම පිණිස මේ කරන්නා වූ වැඩපිළිවෙල ඉතාමත් ප්‍රශංසනීයයි. ඉතින් අපි විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ ප්‍රඥාව ලැබෙන දුර්ලභ වැඩපිළිවෙල අපි මේ සිදු කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා කවුරුත් අදිෂ්ඨාන කරගන්න මේ ජීවිතේදීම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කර ගැනීම පිණිස අපි කවුරුත් උතුම් ප්‍රඥාව ලබා ගන්නවා කියලා අදිෂ්ඨාන කරගන්න